උද්දච්ච කුක්කුච්ච නීවරණං විචිකිච්ඡා නීවරණං ඉමානිකෝ භික්කවේ පංච නීවරණානීති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ 2022 ජූනි මාස 30 වන දිනට 82 වන ජන්මදිනයේ යෙදෙන නිලීකා රණතුංග මහත්මිය විසින් එතුමියගේ 82 වන ජන්මදිනයේ නිමිති කොටගෙන එතුමියට නිදුක් නිරෝගී සුව චිරජීවනයත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් පෙරදරි කොටගෙන ඒ වගේම සුජීවත්ව සිටින සැමට නිදුක් නිරෝගී සුවය සහ ධර්මාභෝධය ප්‍රාර්ථනා කරමින් මිය පරලෝ යන්නට දුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරමින් දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්න. ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන තමන්ගේ ධර්මාවබෝධය පිණිසත් අන් අයට ධර්මාවබෝධය ලබා දීම පිණිසත් අද මේ සිද්ධ කරන ධර්මදේශනාවේ මාතෘකාව හැටියට ඒ පින්නතුන් ආරාධනා කරන්නට යෙදුනේ පංච නීවරණ ධර්ම පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටිය. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ මහා වග්ග සංයුත්තේහි ඕඝ වග්ගයට ඇතුළත් නීවරණ සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩය. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමානි භික්කවේ නීවරණානි. මහණෙනි මේ නීවරණ ධර්ම පහක් තියෙනවා. කතමානි පංච මොනවද පහ? කාමච්ඡන්ද නීවරණං, ව්‍යාපාද නීවරණං, හීන මිද්ධ නීවරණං, උද්ධච්ච කුක්කුච්ච නීවරණං, විචිකිච්ඡා නීවරණං. එතකොට මේ නීවරණ පහ පිළිබඳව අපි හැමෝම නිතර අහලා පළ පුරුදුයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම පහ. එතකොට මේ ධර්මතාවලට නීවරණ කියලා හඳුන්වන්නේ කුමක් නිසාද? මනස ආවරණය කරන නිසා, ඒ වගේම මනස අඳුරු කරන, ප්‍රඥාව මොට කරන, ප්‍රඥාව දුර්වල කරන, නිවන් මඟ අහුරන සාධක නිසා තමයි මේ කරුණ වලට නීවරණ ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ මේ කාරණා හඳුන්වනවා. විශේෂයෙන් සංයුත්ත නිකායේ මහා වග්ගයටම අයත් තවත් නීවරණ සූත්‍රයක් තියෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ වචන 6කින් පැහැදිලි කරනවා ප්‍රඥාව නැමැති ඇස මොට කරන්නට, ප්‍රඥාව දුර්වල කරන්නට, ඒ වගේම මනස අන්ධ කරන්නට, මේ විදිහට සිත ආවරණය කරන්නට නිවන් මඟ අහුරන්නට හේතු වෙන කාරණයක් කාරණා තමයි මේ නීවරණ හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එහිදී පැහැදිලි කරා. එතකොට ඒ විදිහට මනස අඳුරු කරන, කිලිටි කරන, ආවරණය කරන, නිවන් මඟ අහුරන, ප්‍රඥාව මොට කරන කරුණු පහක් තමයි මේ නීවරණ ධර්ම හැටියට දේශනා කරන්නේ මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ඒතර මේ කාරණා පහ පිළිබඳවයි අද ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කරගන්නට උත්සාහවත් වෙන්නේ. කාමච්ඡන්දයයි කියලා කියන්නේ කාම කියලා කියනවා කැමැති බව. කාමච්ඡන්ද කියලා කියන්නේ ඒ Taman කැමති දේවල් නැවත නැවත ලං කරගන්නට ලබන්නට ආස්වාදනය කරන්නට තියෙන රුචිකත්වය තමයි කාමච්ඡන්ද කියලා හඳුන්වන්නේ. එතකොට මොනවටද කාම කියලා කියන්නේ? අපි ඇසින් දකින්නට කැමති ඕනෑම දෙයක් පොදුවේ හඳුන්වනවා කාම. එහෙම නැත්නම් ඒවා හඳුන්වනවා රූප කාම. ඊළඟට කනින් අහන්නට කැමති දේවල් සද්ද කාම. නාසයෙන් ආග්‍රහණය කරන්නට කැමති දේවල් ගන්ධ කාම. දිවෙන් රස විඳින්නට කැමති දේවල් රසකාම. ඒ වගේම කයින් ස්පර්ශ කරන්නට කැමති දේවල් පොට්ටබ්බ කාම. මනසින් ආස්වාදනය කරන්නට කැමති දේවල් ධම්මකාම. එතකොට එතන ධම්ම කියලා කියන්නේ සද්ධර්මය, නවලෝකෝත්තර ධර්මය කියන අර්ථයෙන් නෙමෙයි, සිතට අරමුණු වෙන ධර්ම කියන අර්ථයෙන්. එතකොට මේ කියන ෂඩේන්ද්‍රයන්ගෙන්ම අපි යමක් කැමති වෙනවා නම් ආස්වාදනය කරනවා නම් ඒ සියල්ල පොදුවේ හඳුන්වනවා කාම කියලා. ඒ ඉන්ද්‍රයන්ගෙන් ආස්වාදනය කරන්නට කැමති දේවල් නැවත නැවත ලබන්නට තියෙන කැමැත්ත අපේක්ෂාව තමයි කාම ඡන්ද කියලා හඳුන්වන්නේ. එතකොට එය නීවරණ ධර්මයක් වෙන්නේ කුමක් නිසාද? අපේ සිත ආවරණය කරමින් එක්තරා හැඟීම්බර ස්වභාවයකට පමුණුවන්න. ඒ අරමුණු වල යථා ස්වභාවය වටහා ගන්නට සිතේ තියෙන ඉඩකඩ අහුරා දමන්නට සතිය සම්පජඤ්ඤය මොට කරන්නට මේ කාමච්ඡන්දේ හේතු වෙන නිසා. දැන් අපිට යම්කිසි අරමුණක යථා ස්වභාවය වටහා ගන්නට නම් ඒ අරමුණ දිහා සිහියෙන් සහ නුවණින් බලන්නට පුළුවන් වෙනවා. සිහිය කියන්නේ අරමුණු රසය භුක්ති විඳින්මින් එහි ගිලෙන්නේ නැතිව ඒ අරමුණු රසයෙහි මොසපත් වෙන්නේ නැතිව හැඟීම් බර වෙන්නේ නැතිව ඒ අරමුණෙහි කොටස්කරුවෙක් වෙන්නේ නැතිව බාහිරින් ඉඳන් යමක් දිහා බලන්නාසේ අරමුණ දිහා නොඇලී නොගැටි බලන්නට පුළුවන් හැකියාවක් ඒ බඳු ගුණයක් ඒ බඳු චෛතසිකයක් අපේ මනසේ පවතිනවා අන්නේ චෛතසිකය අවදි කරගත්තාම තමයි අපි යමක් දිහා සිහියෙන් බලනවා, සිහියෙන් දකිනවා, සිහියෙන් අසනවා. ඒ අරමුණ සිහියෙන් අරමුණු කරනවායි කියලා කියන්නට පුළුවන් නමුත් මේ කාමච්ඡන්දය මතුනහම ඒ කැමති දේවල් පිළිබඳව තියෙන රුචිකත්වය නිසා ඒ රුචිකත්වයෙන් අපේ මනස මුසපත් වෙනවා. ඒයින් මනස ව්‍යාකූල වෙනවා. ඒයින් හැඟීම් බර වෙනවා. එහෙම වෙච්ච ගමන් අපි ඒ අරමුණ භුක්ති විඳින්නට පෙළඹෙනවා. ඇලීම් වශයෙන් භුක්ති විඳින්නට පෙළඹෙනවා. එතකොට ඒ ඇලීම් වශයෙන් භුක්ති විඳීම හේතු කොටගෙනම අපි කැමති වෙන දේවල් නොලැබෙනකොට කැමති වෙන දේ අහිමි වෙනකොට අපේ මනසේ ගැටීමකුත් නිර්මාණය වෙනවා. එතකොට ඇලීම් ගැටීම් කියන මේ අර්බුද දෙකම අපේ මනසේ ගොඩනැගෙන්නේ අර හැඟීම් බර අරමුණු භුක්ති විඳීම හේතු කොටගෙනයි. එතකොට යම් තැනක ඒ විදිහට අරමුණ පිළිබඳව හැඟීම් බර වෙලා එය භුක්ති විඳිනකොට එහි සතිය නැතුව යනවා. එතකොට යම් තැනක සතිය තියෙනවනම් එතන ඒ හැඟීම් බරභාවයෙන් හිත නිදහස් වෙනවා. යම් තැනක හැඟීම් බරබව තියෙනවනම් එතන සිහියෙන් තොර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සාංශාරික වශයෙන් සත්‍යය නැවත නැවත භවයේහි උපදෙමින් මැරෙමින් මේ දුක් රැස ඇසුරු කරමින් යන මේ ගමන නිමා කරන්නට නම් මේ අරමුණු වල ගිලෙන මොසපත් වෙන ගතියෙන් සිත නිදහස් කරගන්නට ඕන. මොකද අපි නැවත නැවත භවෙහි උපදින්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධාකාරයෙන් ඇති වෙන තණ්හාව නිසානේ. එතකොට ඒ තණ්හාව ඇති වෙන්නේ අවිද්‍යාව පාදක කොටගෙන. අවිද්‍යාවයි කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොඇතහෙන ගතිය. එතකොට සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය මොකක්ද? අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව, අසාර බව ඒව තමයි මේ සංස්කාර ධර්මයන්ගේ හැබෑ ස්වභාවය. නමුත් මේ හැබෑ ස්වභාවය දකින්නට නම් අපිට සති සම්පජඤ්ඤය උපදවා ගන්න ඕන. සිහිය සහ නුවණ උපදවා ගන්නට ඕන. අවිද්‍යාවෙන් මනස අඳුරු කරනකොට අපට ඒ අරමුණු වල යථා ස්වභාවය හරියට පේන්නේ නැහැ. ඒ නොපෙනෙන නිසා අනිත්‍ය වූ සංස්කාර ධර්මයන් නිත්‍ය ස්වභාවයෙන් අපට හැඟෙනවා. ඊළඟට දුක් වූ සංස්කාර ධර්මයන් සුඛ ස්වභාවයෙන් අපට හැඟෙනවා. ඊළඟට අනාත්ම වූ සංස්කාර ධර්මයන් ආත්ම ස්වභාවයෙන් අපට හැඟෙනවා. අසුභ වූ සංස්කාර ධර්මයන් සුභ වශයෙන් හැඟෙනවා. අසාර වූ සංස්කාර ධර්මයන් සාරවත් දේවල් හැටියට හැඟෙනවා. එතකොට ඒ හැඟීම නිසා තමයි අපිට ඒවා පිළිබඳ රුචිකත්වයක්, කැමැත්තක්, ඕනකමක් දැඩි ඇල්මක් බන්ධනයක් ගොඩ නැගෙන්නේ. දැන් එතකොට මේ අවිද්‍යාව නිසා තමයි මේ තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ ත්‍රිවිධාකාර තෘෂ්ණාව ජනිත වෙන්නේ. එතකොට ඒ තෘෂ්ණාව ක්‍රියාත්මක වෙන එක්තරා ස්වરૂපයක් තමයි මේ කාමච්ඡන්දය හැටියට දක්වන්නේ. එහෙමනම් යම් තැනක කාමච්ඡන්දය තියෙනවා නම් යම් තැනක තෘෂ්ණාව තියෙනවා නම් එතන කුසල් සිතක් නෙමෙයි මතුවෙන්නේ අකුසල් සිතක්. ඒ මොකද ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල මූලයන්ගෙන් යම් සිතක් යුක්ත වෙනවා නම් එහෙම නැත්නම් යම් සිතක් ඒ අකුසල මූලයන්ගෙන් හට ගන්නවා නම් ඒ සිත කුසල් සිතක් නෙමෙයි අකුසල් සිතක් හැටියටයි හඳුනාගන්නේ. එතකොට අකුසල් සිතක සිහිය හෝ නුවණ යෙදෙන්නේ නැහැ. සිහිය හෝ නුවණ යෙදෙන්නේ නැත්නම් අපිට මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දැක ගන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ විදිහට තමයි සිහියෙන් නුවණින් තොරව හැඟීම් බරව මේ සංස්කාර ධර්මයන් පිළිබඳව ඇලෙන බැඳෙන තෘෂ්ණා මූලික ගතියක් අපේ මනසේ ජනිත වෙනවා නම් එය හඳුන්වනවා කාමච්ඡන්දයයි කියලා. ඒ කාමච්ඡන්දය අකුසල ධර්මයක් නිසා, අසත් ධර්මයක් නිසා, ක්ලේශ ධර්මයක් නිසා අපේ සිත කිලිටි කරනවා. විද්‍යාව වෙනුවට ප්‍රඥාව වෙනුවට අවිද්‍යාවම මතු කරනවා. එතකොට ඒ අවිද්‍යාව මතු කරනකොට මනසෙහි අඳුරු බවක් තමයි ගොඩනැගෙන්නේ. ප්‍රඥාව මොට වෙනවා. හැඟීම් බර වෙනවා. එතකොට නිර්වාණගාමිනී මාර්ගය අහුරනවා. දහම් ඇස මතුවෙන්නට ඉඩ දෙන්නේ නැහැ. අන්න ඒ විදිහේ අර්බුදයක් ඇති කරනවා මේ කාමච්ඡන්දේ විසින්. ඒ නිසා තමයි කාමච්ඡන්දේ නීවරණ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මේ කාමච්ඡන්දය ඇතිවීමේ හේතු මොනවද කියලා අපි හරියට තේරුම් ගත්තොත් තමයි අපට කාමච්ඡන්දය දුරු කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමච්ඡන්දය ඇති වෙනකොට අපි ටිකක් පරීක්ෂා කරලා බලන්නට ඕන ඒ කාමච්ඡන්දේ ඇතිවීමේ හේතු. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්කවේ සුභ නිමිත්තක්. තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස උප්පාදාය උප්පන්නස්සවා කාමච්ඡන්දස භීයෝ භාවය එතකොට උපන් කාමච්ඡන්දේ වැඩෙන්නටත් නූපන් කාමච්ඡන්දේ උපදින්නටත් ප්‍රධාන හේතුවක් තමයි සුබ නිමිත්තෙහි අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම. අත්ති භික්කවේ සුබ නිමිත්ත. මොනවද සුබ නිමිති කියලා කියන්නේ? අපේ ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප වූ නිමිති අරමුණු. දැන් යම්කිසි පුද්ගලයෙක් දිහා බැලුවහම ඒ පුද්ගලයා මට ප්‍රියයි මට අප්‍රියයි කියලා කියන්නේ කුමක් නිසාද? ඒ පුද්ගලයාගේ අපේ සිතට ප්‍රියශීලී වූ යම් යම් ගති ලක්ෂණ. එතකොට ඒවා ප්‍රිය වෙන්නේ මොකක් නිසාද කියලා සමහර වෙලාවට අපි හිතලා බලලා නැහැ. ඒ පුද්ගලයාගේ මුහුණ මට ප්‍රියයි, කතා කරන හැටි ප්‍රියයි, ඇවිදින හැටි ප්‍රියයි, වැඩ කරන හැටි ප්‍රියයි. එහෙම ප්‍රියයි කියලා හැඟෙන්නේ. එහෙම නැත්නම් ඒ තනත්තාගේ රූප සම්පත්තිය මට ප්‍රියයි. ඒ කුමකටද මම ඇලුම් කරන්නේ කුමකටද ප්‍රිය වෙන්නේ කියලා විමසලා බැලුවොත් එහෙම පැහැදිලි පිළිතුරක් අපට එන්නේ නැහැ. නමුත් අපට එක්තරා ප්‍රියශීලී ගතියක් එහෙම නැත්නම් කැමැත්තක් රුචිකත්වයක් ඇති වෙනවා. ඒක තමයි සුභ නිමිත්ත කියලා හඳුන්වන්නේ. ඒකට පුද්ගලයෙක් සම්බන්ධවත් එහෙමයි ද්‍රව්‍ය සම්බන්ධව සිදුවීම් සම්බන්ධව මේ කවර කාරණයක් හෝ අපි අර මුලින් සඳහන් කළ ආකාරයට චක්කුසෝත ඝාන જીවහා කාය මන කියන මේ ෂඩේන්ද්‍රයන්ටම අරමුණු වෙන ඕනෑම අරමුණක් පිළිබඳව අපට ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප ඉන්ද්‍රයන් උත්තේජනය කරන ගතියක් ඒ වාහි දැනෙන්නට පුළුවන්. ඒක තමයි සුභ නිමිත්ත කියලා කියන්නේ. එතකොට මේ සුභ නිමිත්තේහි අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයෝනිසෝ මනසිකාරය බහුල කොට පවත්වනවා නම් අයෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද? සිහියෙන් සහ නුවණින් තොරව කල්පනා කරනවා. හැඟීම්overline කල්පනා කරනවා. එතකොට එහෙම හැඟීම්overline කල්පනා කරනකොට ඒ කාමච්ඡන්දේම වර්ධනය වෙනවා. ඒ පිළිබඳ තෘෂ්ණාවම කැමැත්තම වර්ධනය වෙනවා. ඒ පිළිබඳව ඇති වෙන අවිද්‍යාවම මුසපත් වීමම වර්ධනය වෙනවා. සිහිය නොවන නෙමෙයි අවදි වෙන්නේ. එයි අයෝනිසෝ මනසිකාරේනොයි කල්පනා කරන්නේ. මෙන්න මේ විදිහට සුභ නිමිත්ත පිළිබඳව සුභ නිමිත්ත කියලා කිව්වේ ඉන්ද්‍රයන්ට ප්‍රිය වෙන ඉන්ද්‍රයන් උත්තේජනය කරන ඉන්ද්‍රයන්ට යම්කිසි සුඛසෝමනස්යක් ඇති කරන අරමුණු තමයි සුභ නිමිති කියලා හඳුන්වන්නේ. ඒවා එක් එක්කෙනාට එක් එක් ආකාරයෙන් දැනෙන්නට පුළුවන්. දැන් සමහර කෙනෙකුට සොම්නසක් දැනෙන අරමුණ අනිත් කෙනාට දොම්නසක් ඇති කරන්නට හේතු වෙන්න පුළුවන්. ඒ ඉන්ද්‍රයන්ගේ ස්වභාවය එහෙමයි. දැන් අපි හිතමුකෝ යමක් බොහෝම රසයි කියලා කියනකොට යම් ආහාරයක් තව කෙනෙකුට ඒකම තරම් ප්‍රියමනාප නැති නීරස ස්වභාවයක්. එහෙම නැත්නම් අප්‍රසන්න රසයක් වෙන්නට පුළුවන්. කෙනෙක් ප්‍රණීතයි කියන දේ තව කෙනෙකුට අප්‍රසන්න වෙන්න පුළුවන්. කෙනෙක් සුවඳයි කියන දේ තව කෙනෙකුට දුර්ගන්ධයක් හැටියට දැනෙන්නට පුළුවන්. එතකොට ඒවා එක එක්කෙනාගේ සිතින් ඒවා හඳුනාගෙන තියෙන විදිහ, ඒවා පිළිබඳව අරගෙන තියෙන සංඥා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් මේ කාලේ දුරියන් තියෙනවනේ. එතකොට දුරියන් සුවඳද ගඳද කියලා ඇහුවොත් දුරියන් අනුභව කරන්නට පෙළඹිච්ච අයට ඒක දැනෙන්නේ සුවඳක් හැටියට. දුරියන් අනුභව නොකරන අයට ඒක දැනෙන්නේ දුර්ගන්ධයක් හැටියට. එතකොට එකම ගන්ධය අපි අර්ථකථනය කරන එක සුවඳයි දුගඳයි කියලා. එතකොට ඒ කුමක් නිසාද දුරියන් වල තියෙන සුවඳක්වත් දුගඳක්වත් නෙමෙයි යම්කිසි ගන්ධයක්. ඒ ගන්ධය අප විසින් අර්ථකථනය කරගන්නවා. ඒක සුවඳයි දුගඳයි කියලා. එතකොට ඒක සුවඳයි කියලා ගන්නකොට ඔන්න සුභ නිමිත්තක්. ඒක දුර්ගන්ධයක් කියලා ගන්නකොට අපට පටිඝ නිමිත්තක් තමයි ඇති වෙන්නේ. ඒ පිළිබඳව නොසතුටක්, නොමනාපයක්, අකමැත්තක් ඇති ඒ අකමැත්ත මනසේ ඇති වෙනකොටම ඔක්කාරයට එන්න පුළුවන්, නහය හකුලවා ගන්නට පුළුවන්. එතකොට යම් යම් අපහසුතා ඇති වෙන්නට පුළුවන් කායික වශයෙන්. එතකොට ඒ කායික අපහසුතාවය ඇති වෙන්නේ කුමක් නිසාද? අර මනසින් ප්‍රතික්ෂේප කරන්න නිසා. එතකොට මනසින් යමක් ප්‍රියමනාප වෙනවා නම් කැමති වෙනවා නම් නැවත නැවත ලබන්නට අපේක්ෂා කරනවා නම් ඒවත් එක්කලා අපේ ඉන්ද්‍රියන් උත්තේජනය වෙනවා. සමහර වෙලාවට කන්න කැමති කෑමක් නම් ආහාරයක් නම් එහෙම රසයක් නම් අපේ දිව ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙනවා. එතකොට කටට කෙලවුනනවා. ඒ කටට කෙලවුනනවා කියලා කියන්නේ දැන් අර ආහාරය අනුභව කරන්න දැන් ඉන්ද්‍රිය සූදානම් වෙනවා. ඉන්ද්‍රිය උත්තේජනය වෙනවා. ඒ අනුව අපේ ජීර්ණ පද්ධතියත් සූදානම් වෙනවා. එතකොට ඒ ආහාරය දිරවන්නට අවශ්‍ය එන්සයිම වර්ග ආදිය ශරීරය තුල ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ විදිහට යම්කිසි ප්‍රියශීලී අරමුණක් එහෙම නැත්නම් සුභ අරමුණක් ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප අරමුණක් ඉන්ද්‍රයන්ට ලැබෙනකොට ඒ අනුව ඉන්ද්‍රිය උත්තේජනය වෙනවා. ඉන්ද්‍රිය සක්‍රිය වෙනවා. ඒ සක්‍රිය වීම හේතු කොටගෙන තමයි අපට ඒක බොහොම ප්‍රියශීලී විදිහට හැඟෙන්නේ දැනෙන්නේ වැටහෙන්නේ. එතකොට දැන් මේ විදිහට සුබ නිමිති එහෙම නැත්නම් තමන් ප්‍රියමනාප අරමුණු ඉන්ද්‍රයන්ට ගෝචර වෙනකොට නැවත නැවත ඒවා ලබන්නට අපේක්ෂා කරනවා ලබන්නට උත්සාහවත් වෙනවා ලබන්නට කැමති වෙනවා ඒක තමයි කාමච්ඡන්දය කියලා හඳුන්වන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ සුබ නිමිති පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා. කොහොමද කල්පනා කරන්නේ? හැඟීම් බරව සිහියෙන් නුවණින් තොරවයි කල්පනා කරන්නේ. ඒතර සිහියෙන් තොර වෙච්ච ගමන් අපි අරමුණ භුක්ති විඳිනවා. අරමුණෙහි කොටස්කරුවෙක් බවට පත් වෙනවා. අරමුණෙහි මුසපත් වෙනවා. එතකොට අපි ඒකේ ගිලිලා ඉන්නේ අරමුණෙහි හැබෑ ස්වභාවය අපිට පේන්නේ නැහැ. එතකොට නුවණින් තොර වෙනකොට අරමුණෙහි යථා ස්වභාවය කියන්නේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව, අසාර බව ඒවා අපට දැනෙන්නේ නැහැ. අපි අර මුලින් ගත්ත සංඥා සංකල්ප අනුව තමයි අපට ඒක හැඟෙන්නේ. දැන් එතකොට අර සුභ වශයෙන් හෝ එහෙම නැත්නම් පටිඝ වශයෙන් අපි අරමුණු පිළිබඳව ප්‍රතිචාර දක්වන්නේ අරමුණෙහි තියෙන විශේෂත්වයක් නිසා නෙමේ අපි මේ පිළිබඳව කල්ලාතුව හිතලා කල්පනා කරලා තියෙන විදිහ. ඒකයි අපි කිව්වේ දැන් දුරියන් අනුභව කරන්නට පෙළඹුණු පුරුදුණු කෙනෙකුට ඒකේ රසය ගුණය වැටහිලා තියෙන කෙනෙකුට ඒක ප්‍රියමනාප සුගන්ධයක් හැටියට දැනිලා ඒකෙන් දිව උත්තේජනය වෙන්නට පුළුවන් ජීර්ණ පද්ධතිය උත්තේජනය වෙන්නට පුළුවන් ඒක සුභ අරමුණක් හැටියට ප්‍රියමනාප අරමුණක් හැටියට දැනෙනවා. එතකොට ඒ පිළිබඳව කාමච්ඡන්දයක් ගොඩනැගෙනවා. දැන් මේ තැනත්තා අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්න කරන්න කාමච්ඡන්දයම වර්ධනය වෙනවා. එතකොට කලින් ඒ දුරයන් අනුභව කරපු අවස්ථා පිළිබඳව නැවතත් ඒක අනුභව කරන්නට ලැබෙනවා නම් එහි රසය පිළිබඳව අනාගතයේ ඒක ඒවා අනුභව කරන්නට අවශ්‍ය විදිහේ සැලසුම් සකස් කරගන්නට මේ විදිහට අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයම අරමුණු කරමින් අර සංඥා සටහන් කලින්ගත් උපාදානයන් පාදක කොටගෙන අර කාමච්ඡන්දයම වැඩෙන්නට පටන් ගන්නවා. දැන් කුමක් නිසාද මේ සුබ නිමිත්තේහි අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම නිසා. එතකොට මේ විදිහට තථාගතයන් වහන්සේ දක්වන්නේ ඒ සුබ නිමිත්ත සිහිනුවණින් තොරව කල්පනා කරන්න කරන්න තමයි කාමච්ඡන්දේ වර්ධනය වෙන්නේ. එහෙමනම් කාමච්ඡන්දේ දුරු කරන්නට ඕන නම් අපට ඒවා පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් හිතන්නට පෙළඹෙන්නට ඕන. ඒතොර යම්කිසි සුබ නිමිත්තක් වුණත් ඒ සුබ නිමිත්තක් හැටියට අපි මුලින් ඒ පිළිබඳව අදහස් කරලා තිබුණා වුණත් අපි ඒ පිළිබඳව දැන් උත්සාහ කරන්නට ඕනේ එහි පවතින අසුබ ස්වභාවය මතු කරලා දකින්නට සිහිය පිහිටුවාගෙන නුවණ අවදි කරගෙන ඒ ආරම්මණයෙහි ආරම්මණයන්හි පවතින අනිත්‍ය බව අනිත්‍ය කියලා කියන්නේ ඇති වෙලා වහා බිඳී යන ගතිය ඊළඟට දුක්ඛ ලක්ෂණය දුක්ඛ කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන නිසා එහි පවතින નિසරු බව, එහි පවතින අසාරත්වය හරියට තේරුම් ගන්න. ඒ දුක්ඛ කියලා කියන්නේ මේ කටුක වේදනාව විතරක් නෙමෙයි. මේ සංස්කාර ධර්මයන්හි පවතින નિසරු අසාර ගතිය. ඊළඟට අනාත්ම ලක්ෂණය. අනාත්ම කියලා කියන්නේ ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් මෙහි නැහැ. ඒ වගේම මම කියලා අපි සම්මුතියක් ඇති කරගෙන හිටියට මගේ කැමැත්තට අනුව ඒ කිසිම සංස්කාර ධර්මයක් ඊට අනුකූලව පවතින්නේ නැහැ. එතකොට අන්නේ ගතිය තමයි අනාත්ම කියලා කියන්නේ. ඊළඟට අසුභ කියලා කියන්නේ යමක් අනිත්‍ය නම් යමක් දුක නම් යමක් අනාත්ම නම් එහි සුභ වශයෙන් ගන්නට කිසිවක් නැහැ. මෙන්න මේ විදිහට සංස්කාරයන්ගේ යථා ස්වභාවය අපි සිහියෙන් සහ නුවණින් බලන්නට පුරුදු තමයි අර කාම ඡන්දය අර සුබ නිමිති කෙරෙහි ඇති වෙන කාම ඡන්දය ටිකෙන් ටික අපේ මනසින් දුර වෙන්නේ. දැන් හුඟක් වෙලාවට අපි උත්සාහ කරන්නේ ඒ කැමති වෙන දේවල් පිළිබඳව තියෙන කැමැත්ත බලහත්කාරයෙන් දුරු කරන්න. ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි කියන්නේ හුඟක් වෙලාවට දේවල් වලට ආසා කරන්න එපා, ඇලුම් කරන්න එපා. ඒ ආසාව අඩු කරගන්න, ඒවා අත්හරින්න පුරුදු වෙන්න, ඒවා පරිත්‍යාග කරන්න පුරුදු වෙන්න. එහෙම උපදෙස් දුන්නට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඇයිද එහෙම කරන්න බැරි? ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව ප්‍රඥාව පහළ වෙන තාක්කල් අපිට ඒවා පිළිබඳව තියෙන තෘෂ්ණාව ලේසියෙන් අතහරින්න බෑ. මොකද අවිද්‍යාව නිසා, මුලාව නිසා තමයි ඒවා පිළිබඳව අපට වැරදි වැටහීම් ඇති වෙන්නේ. අර තණ්හාව මතුවෙන්නේ, කාමච්ඡන්දේ මතුවෙන්නේ. ඉතින් කාමච්ඡන්දේ දුරු කරන්න ඕන නම් ඒ සංස්කාර ධර්මයන්ගේ નિසරු ගතිය අපි නුවණින් වටහා ගන්නට උත්සාහ කරන්න ඕන. ප්‍රඥාවෙන් කල්පනා කරලා තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕන. ඒ සඳහා සිහිය නුවණ අවදි කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්න ඕන. විදර්ශනා ප්‍රඥාව අවදි කරගන්නට උත්සාහ කරන්න ඕන. අන්න එහෙම කළොත් තමයි ඒ සංස්කාර ධර්මයන්හි යථා ස්වභාවය අපට වැටහෙන්නට ගන්න. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු පොඩි දරුවෙකුට රබර් බෝලයක් දුන්නොත් ඒ දරුවට ඒක ලොකු ආස්වාදනීය අරමුණක් හැටියට තමයි දැනෙන්නේ. ඒක සුබ නිමිත්තක් හැටියට තමයි පොඩි දරුවට දැනෙන්නේ. එතකොට පොඩි දරුවා ඒක සුබ වශයෙන් නැවත නැවත හිතනවා, කල්පනා කරනවා, ඒකෙන් සෙල්ලම් කරනවා, ඒක අනිත් අයට පෙන්නනවා. ඊළඟට නිදා ගන්නකොටත් ඒක තුරුළු කරගෙන නිදා ගන්නවා. අවදි වෙච්ච ගමන් ආපහු ඒක අතපත ගාලා හොයනවා. වෙන කවුරු හරි ගත්තොත් අඬනවා. එතකොට මේ විදිහට ඒ රබර් බෝලය ඒ දරුවා විඳිනවා. විඳිනවා වගේම අයෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කරනවා. ඒ කියන්නේ හැඟීම් බරව එහි කොටස් කරුවෙක් හැටියට එහි ගිලිලා මුසපත් වෙලා තෘෂ්ණා මූලිකව ඒ පිළිබඳව කල්පනා කරනවා. එහෙම කල්පනා කරන්න කරන්නේ දරුවට ඒ පිළිබඳව කැමැත්ත තෘෂ්ණාව තමයි වර්ධනය දැන් එතකොට වැඩිහිටියෙක් කියනවා අනේ දරුවෝ ඔය රබර් බෝලේ ඇති තේරුමක් නැහැ. ඕක පැත්තකට දාන්න, පැත්තකට වීසි කරන්න. මේ පාඩම් වැඩ කරන්න, එහෙම නැත්නම් වෙන වැඩකට ඇති දෙයක් කරන්න කියලා වැඩිහිටියෙක් උපදෙස් දෙනවා. එහෙම උපදෙස් දුන්නට අර දරුවට එහෙම කරන්න බෑ. මොකද ඒ දරුවට අර අරමුණ රබර් බෝලේ නැමැති අරමුණ සුබ නිමිත්තක් හැටියට තමයි දැනෙන්නේ. ඒක ආස්වාදනීය දෙයක් හැටියට තමයි දැනෙන්නේ. ඒ විදිහට ආස්වාදනය කරපු සංකල්ප ඔහුගේ මනසේ රැඳිලා තියෙනවා. අතීත සංඥා අරමුණු පවතිනවා. ඒකෙන් සතුටු වෙච්ච ආකාරය ඔහුගේ මනසේ නැවත නැවත මතුවෙනවා. එහෙන් මතුවෙනකොට නැවතත් ඒ රබර් බෝලයත් එක්කලා ආස්වාදය ලබන්නට එයින් යම්කිසි වින්දනයක් ලබන්නට ඔහුගේ මනස පෙළඹෙනවා. එතකොට කාමච්ඡන්දේ නවත්තන්න ලේසි නැහැ. අර වැඩිහිටියා කිව්වට ඕක අතහැරලා දාන්න ඕක තේරුමක් නැහැ කියලා දරුවට ඒක ප්‍රායෝගිකව දැනෙන්නේ නැහැ. නමුත් දැන් මේ දරුවා අනුක්‍රමයෙන් ලොකු මහත් වෙලා දැනුගත්කම් වලින් වැඩිලා වයසින් වැඩිලා තරුණයෙක් බවට පත් වෙනකොට වැඩිහිටියෙක් බවට පත් වෙනකොට අමුතුවෙන් වෙන කවුරුත් කියන්න දෙයක් නැහැ ඒ දරුවටම වැටහෙන්න ගන්නවා රබර් බෝලය කියන්නේ තරම් වැදගත් සාරවත් දෙයක් නෙමෙයි කියන එක. ඕනනම් ක්‍රීඩාවක් කරන්නේ පාවිච්චි කරන්න පුළුවන්. ඕනනම් ඒ පිළිබඳව නොඑක් මනෝභාවයන් ගොඩනගන්න පුළුවන්. නමුත් ඒ වෙනුවෙන් ඇලිලා බැඳිලා මුසපත් වෙලා අනිත් වැඩ කටයුතු පාඩු කරගන්නට තරම් ඒක වෙන කෙනෙක් ගත්තයි කියලා රණ්ඩු වෙන්නට තරම් එහෙම නැත්තම් නිදා ගන්නකොට මේක තුරුළු කරගෙන නිදා ගන්නට තරම් එහෙම සාරවත් දෙයක් නෙවෙයි කියන බව ඒ දරුවන්ට වැටහෙන්න වැටහෙන්න අමුතුවෙන් තව කවුරුවත් කියන්න ඕනේ ඒ දරුවගේ මනසේ ඒවා පිළිබඳව තිබුණු අර ඇලීම බැඳීම කාමච්ඡන්දය ටිකෙන් ටික දුරු වෙන්නට පටන් ගන්නවා. ඉතින් එහෙම අපි වැඩිහිටි වෙනකොට සමහර දේවල් පිළිබඳව තියෙන ඇලීම් බැඳීම් ස්වභාවිකව අනුක්‍රමයෙන් අඩු වෙන්න පටන් හැබැයි හැම ඇලීමක්ම හැම බැඳීමක්ම වයස්ගත වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. සමහරට රබර් බෝලය පිළිබඳව උනත් ඇලීම යටපත් වෙලා වෘද්ධ සමයේ නැවත මතුවෙන්නට පුළුවන්. අර පින්නතුන්ට මතක ඇති සමහරට අපි කුඩා කාලේ අපේ සිංහල පොතේ තිබුණා ළමා මහල්ලා කියලා කතාවක්. ඒ ළමා මහල්ලා කියලා කියන්නේ කුඩා කාලේ සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. එතකොට ඒ දරුවගේ මනසේ අර ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවය යටපත් වෙලා තිබුණා. අන්තිමට හොඳටම වයස්ගත වුණාට පස්සේ මේ වයෝවෘද්ධ පුද්ගලයා බයිසිකලයක අර රෝදයක් ඇඳ යට හංගලා තියාගෙන කවුරුවක් නැති වෙලාවට ඔහු පොල් පිටි කෑල්ලක් අරගෙන ඒක පදවමින් ඒකෙන් ක්‍රීඩා කරනවා ඒකෙන් විනෝද වෙනවා. එතකොට ඒ ළමා මහල්ලා කියලා එක හඳුන්වලා තිබුණේ මහලු වයසටපත් වෙලත් අර ළමයෙකුගේ තියෙන ප්‍රාථමික මනෝභාවයන් තමයි ඒවයින් තමයි ඔහු ආස්වාදය ලබන්නේ. කොමක් නිසාද? අර කුඩා කාලේ ඒවෙන් අවශ්‍ය තරම් තෘප්තිමත් වෙන්නට ඔහුට අවකාශයක් නොලැබුණු නිසා. එතකොට ශරීරය වෘද්ධ වෙච්ච පමණට, කයින් වයස්ගත වෙච්ච පමණට හැම දෙයක් පිළිබඳවම තියෙන අපිට තියෙන බලාපොරොත්තු, කැමැත්ත, රුචිකත්වයන්, ආසාවන් එහෙම ඉබේ දුරු වෙන්නේ නැහැ. ඉතින් ඒවා පිළිබඳව හොඳට සිහියෙන් නුවණින් අපි කල්පනා කරලා බැලුවොත් තමයි ඒවාෙහි පවතින නිස්සාරත්වය අපිට වටහා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ ඉන්ද්‍රියන්ගේ පරිපාකයටපත් වීම එහෙම නැත්නම් ඉන්ද්‍රියන් වර්ධ වීම නිසා, ඉන්ද්‍රියන් දුර්වල වීම නිසා සමහර දේවල් අපිට එහෙම ආස්වාදනීය ආකාරයෙන් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ඉස්සර අපි හුඟක් රසවත් කියලා ආසාවෙන් අනුභව කරපු දේවල් වයස්ගත වෙනකොට එච්චර රසයක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කුමක් නිසාද? ජීවහා ඉන්ද්‍රිය ගොඩක් දුර්වල වෙලා. එතකොට අර ළමා කාලේ තරුණ කාලේ තියෙන විදිහේ ආහාර රුචිකත්වයක් ඒ තනත්තා තුල ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ ඔහු තෘෂ්ණාව ආහාර තෘෂ්ණාව දුරු කරලා කියන එක නෙමෙයි. දැන් මේ ඔහුගේ ඉන්ද්‍රියන්ගෙන් දිවෙන් අර රසය නොදැනෙන නිසා තමයි తాවකාලිකව ඒවා පිළිබඳව තියෙන කැමැත්ත අඩු වෙලා තියෙන්නේ. ඊළඟ භවයේ ඉපදුනාට පස්සේ හොඳ තීව්‍ර ජීවහා ඉන්ද්‍රියක් ඔහුට ලැබුණාම නැවතත් අර රසය පිළිබඳව තියෙන තෘෂ්ණාව ආයෙත් මතුවලා එනවා. ඇයි එහෙම මතුවලා එන්නේ? ඔහු ඒ කාමච්ඡන්දයේ තෘෂ්ණාව දුරු කරලා නැහැ. ඒක අර ඉන්ද්‍රියන් දුර්වල වීම නිසා යටපත් වෙලා පමණයි. ඊළඟට ආග්‍රහණයත් එහෙමයි. සමහර දේවල් අපිට ආග්‍රහණයට ඉස්සර හුඟා කැමති වෙච්ච දේවල් පස්සේ පස්සේ ඒවා හරියට පැහැදිලිව දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟට ස්පර්ශයත් එහෙමයි. පොට්ටබ්බය. එතකොට කයින් ස්පර්ශ වෙනකොට අපේ කය උත්තේජනය වෙනවා නම් තමයි ඒක සුබ නිමිත්තක් හැටියට අපි ආස්වාදනය කරන්නේ. හැබැයි වයෝවෘද්ධ වෙනකොට ඒ කයේ ඇති වෙන උත්තේජනය ඇති වෙන්නේ නැතිනම් ඒක සුබ නිමිත්තක් හැටියට සැපවත් දෙයක් හැටියට අපට දැනෙන්නේ නැහැ. එතකොට සමහර දේවල් පිළිබඳව තියෙන කැමැත්ත තරමක් අඩු වෙන්නට පුළුවන්. හැබැයි අඩු වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ තෘෂ්ණාව දුරු වුණා නෙමේ අර ඉන්ද්‍රිය දුර්වල භාවය නිසා කාමච්ඡන්දය උත්තේජනය වෙන්නට තියෙන පසුබිම අඩුයි. ඉතින් එහෙම යටපත් වෙලා තිබිලා ඊළඟ භවයේ නැවත අපි ඉපදිලා තරුණ වයසටපත් වෙනකොට ඔන්න අර ශරීර උත්තේජනය නැවත මතුවෙනකොට ඒ දේවල් පිළිබඳව තියෙන කාමච්ඡන්දය යලිත් මතුවලා එන්නට පටන් ගන්නවා. මේ විදිහට සමහර දේවල් වයෝවෘද්ධ භාවයත් එක්කලා අනුක්‍රමයෙන් ඒවා වියකී ගියාට කාමච්ඡන්දය නැමැති මේ මූලික මානසික දුර්වලකම අපි නුවණින් කල්පනා කරලා තේරුම් අරගෙන දුරු කරගත්තේ නැතිනම් ඒවා මනසින් ඉවත් වෙන්නේ නැහැ. తాවකාලිකව යටපත් වීමක් පමණයි සිද්ධ වෙන්නේ. අර රබර් බෝලේ උදාහරණය අපි උදාහරණයක් හැටියටයි සිහිපත් කළේ කරුණු වටහා ගන්නට. ඉතින් ඒ ඒ තැනත්තා තරුණයෙක් වෙනකොට වැඩිහිටියෙක් වෙනකොට රබර් බෝලේ ගැන කැමැත්ත දුරු ආපහු ඊළඟ භවයේ ඉපදිලා පොඩි දරුවෙක් හැටියට ක්‍රීඩා කරනකොට ආයෙත් රබර් බෝලේ ගැන ආසාව ඇති වෙන්නත් පුළුවන්. ඇයි ඒ? අර කායික පරිණාමයත් එක්ක පරිණත භාවයත් එක්කලා මානසික වශයෙන් දැනුමෙන් ඒ වගේම සමාජ ඇසුරෙන් වැඩෙනකොට අපිට යම් යම් දේවල් එහෙම මනසින් යටපත් වෙලා ගියාට ඒවා පිළිබඳව නිසි සති සම්පජඤ්ඤයක් පැවැත්වුවොත් විතරයි නිවැරදිව ඒවා පිළිබඳව යථාබෝධයක් අපි තුල ඇති වෙන්නේ. අන්නේ යථාබෝධය ඇති කරගන්නට අපේ මනස සිහියෙන් නුවණින් පුහුණු කිරීම තමයි විදර්ශනා ප්‍රඥාවයි කියලා කියන්නේ. ඉතින් එතකොට අපට කාමච්ඡන්දේ දුරු කරන්න, තණ්හාවෙන් ඇලෙන්න එපා, දේවල් අතහරින්න, මේ වයෝ වෘද්ධ වෙනකොටත් ඕවා බදාගෙන ඉන්න එපා, අල්ලගෙන ඉන්න එපා කියලා එහෙම කිව්ව පමණින් දේවල් අතහරින්නට බෑ. දේවල් අතහරින්නට ඕන නම් අතහැරෙන මට්ටමට අපේ මනස සිහියෙන්, නුවණින්, ප්‍රඥාවෙන් අවදි කරන්නට ඕන. විදර්ශනා ප්‍රඥාවෙන් අපේ සිත අවදි කරන්නට ඕන. ඒ සඳහා අයෝනිසෝ මනසිකාරය නෙමෙයි යෝනිසෝ මනසිකාරය තමයි අවශ්‍ය වෙන්නේ. ඒ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතිභික්කවේ අසුභ නිමිත්තං තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ යම්කිසි කෙනෙකුට අසුභ නිමිත්ත පිළිබඳ අසුභ නිමිත්ත කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ අසාර බව, નિසරු බව, අසුභ බව මතු කරගන්නට පුළුවන් අරමුණු. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමුකෝ මල සිරුරක්. දැන් අපිට ජීවි කයක් දැක්කහම තමයි ඒ තැනත්තා ලස්සනයි, හැඩයි, රුවයි, කතා කරන හැටි හොඳයි, ඇවිදින හැටි හොඳයි, hina වෙන හැටි හොඳයි. මෙහෙම ප්‍රියමනාපකම් ඇති වෙන්නේ. එතකොට ඒ තැනත්තාම මිය ගියාම අපිට ඒ මල සිරුර දිහා බලනකොට අපිට අර ප්‍රියමනාපකම් යටපත් කරගෙන දැන් මේ මල කඳක් කුණු වෙලා විනාශ වෙන මල සිරුරක් කියන සංඥාව මතු කරගන්න පහසුයි. අන්නේ විදිහට අපට අසුබ බව මතු කරගන්නට පහසු අරමුණු තමයි අසුබ නිමිති කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ බඳු අසුබ නිමිති පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් සිහියෙන් සහ නුවණින් දැන් අසුබ නිමිති පිළිබඳවත් අපි අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළොත් එහෙම අපට බිය ඇති වෙන්නට පුළුවන්, ශෝකය ඇති වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් තැතිගැන්මක් ඇති වෙන්නට පුළුවන්. ඇයි සිහිනුවණින් තොරව අසුබ නිමිත්ත ගැන කල්පනා කළොත් දැන් මල කඳක් දැක්කහම සමහරුන්ට බය හිතෙන්නේ, තැතිගන්නේ. ඒ කුමක් නිසාද? ඒ අසුබ නිමිත්ත පිළිබඳවත් අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා. ඉතින් ඒ නිසා අසුබ නිමිත්ත ගැන වුණත් අපි යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළොත් තමයි කාමච්ඡන්දේ දුරු කරගන්නට අපට උපකාරයක් වෙන්නේ. මෙන්න මේ විදිහට කාමච්ඡන්දය ඇතිවීමේ හේතු මොනවද කියලා નિවරදිව හඳුනාගෙන ඒ හේතු පාදක කොටගෙන අපේ සිත් සතන් තුළ කාමච්ඡන්දේ මතුවෙන ආකාරය තේරුම් අරගෙන ඒ මතුවෙන මතුවෙන අවස්ථාවන්හිදී සිහිය නුවණ අවදි කරගෙන ඒ කාමච්ඡන්දේ දුරු කරන්නට නැවත නැවත මනස පුහුණු කරන කෙනෙකුට පමණයි කාමච්ඡන්දේ දුරු කරලා විදර්ශනා ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟට දෙවැනි නීවරණය තමයි ව්‍යාපාදය. ව්‍යාපාදයයි කියලා කියන්නේ යම් අරමුණක අපි ගැටෙනවට කියනවා පටිඝය කියලා. පටිඝ කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. දැන් අරමුණෙහි ඇලෙන ගතිය තමයි කාමච්ඡන්දේ හැටියට හඳුන්වන්නේ. අරමුණෙහි ගැටෙන ගතිය තමයි පටිඝය. ඒ පටිඝය විවිධ ස්වરૂපයන්ගෙන් මතුවෙන්නට පුළුවන්. කෝපය හැටියට, භීතිය හැටියට, ශෝකය හැටියට මෙහෙම විවිධ ස්වરૂපයන්ගෙන් ඒ පටිඝය මතුවෙන්නට පුළුවන්. ඒ කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. ඒ ද්වේෂය මතුවෙන එක්තරා ස්වરૂපයක් තමයි ව්‍යාපාද කියලා කියන්නේ. ව්‍යාපාද කියලා කියන්නේ දැන් අර ක්‍රෝධයේදී සිද්ධ වෙන්නේ අරමුණෙහි ගැටෙන ස්වභාවය වඩාත් උත්සන්න වෙලා අරමුණට ප්‍රතිවිරෝධාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නට උත්සාහවත් වෙනවා. අරමුණ මැඩපවත්වන්නට, අරමුණ විනාශ කරන්නට, අරමුණට එරෙහි වෙන්නට ඒ මොහොතේම කායික වශයෙන්, වාචසික වශයෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. නමුත් ව්‍යාපාදයේදී සිද්ධ වෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. අර ක්‍රෝධය වගේ වහාම අරමුණට ප්‍රතිවිරෝධාකාරයෙන් මතුවෙන්නේ නැහැ. අරමුණ සමග ගැටෙනවා ඒ අරමුණෙහි විනාශය අපේක්ෂා කරනවා යම් මොහොතක අරමුණ විනාශ වේවි කියලා බලාපොරොත්තුව අපේක්ෂාව පවත්වා ගන්නවා හැබැයි ඒතනත්ත ඒ වෙලාවේ අරමුණට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන්නට යන්නේ නැහැ යම් මොහොතක අරමුණ නැසුනොත් විනාශ වුනොත් ඒ පිළිබඳව තමන් සතුටු වෙනවා. එතකොට දැන් අපි හුඟක් වෙලාවට මේ ස්වභාවය සමාජයේ දකිනවා. සමහරු අපිත් එක්කලාම කියනවා හාමුදුරනේ මට අහවලා මෙහෙම මෙහෙම කළා. ඉතින් මං ඒ අයට රිද්දන්න පලිගන්නේ මොකුත් කරන්න යන්නේ නැහැ. නමුත් ඉතින් ලෝක ධර්මයේ කියලා දෙයක්ත් තියෙනවනේ, පින්පව් කියලා දෙයක් තියෙනවනේ, කර්මය කර්ම විපාකය කියලා තියෙනවනේ. ඒ නිසා අනිවාර්යෙන් ඒගොල්ලන්ට ඔය විපාක මේ ජීවිතේම ditta ධම්ම වේදනීය වශයෙන් විඳින්න ලැබෙයි. අපි ජීවත් වෙලා ඉන්න කාලෙම අපේ අස්පනා පිටම දකින්න ලැබෙයි ඕවා විඳවන හැටි කියලා එහෙම හිතලා සතුටු වෙනවා. එතකොට දැන් Taman ඒවට ක්‍රියාත්මක වෙන්නේ හැබැයි සබාධමින් හරි අපි ජීවත් වෙලා ඉන්න කාලෙම ඒ අය දුක් විඳිනවා දකින්න ලැබෙන්න ඕන කියලා අපේක්ෂාවක් ඇතුළත පවතිනවා. ඉතින් යම් අවස්ථාවක ඒතනත්තාට අනතුරක් උණයි කියලා ආරංචි වුණොත් ආ ඔය සිද්ධ වෙන්නේ ඒක තමයි. දැන් තව ඔහොම නෙමෙයි ඔයගොල්ලෝ විඳවන්නේ. තව ටික කාලයක් යනකොට බලන්නකො මොකද වෙන්නේ කියලා. අන්නේ විදිහට අනික් කෙනාට ඇතිවෙන අනර්ථය, පීඩාව, දුක, විනාශය පිළිබඳව Tamanට ලොකු සතුටක් ඇති වෙනවා. කුමක් නිසාද? ඒ තමන් අකමැති අරමුණ විනාශ වීම තමන් ඇතුළතින් අපේක්ෂා කරන නිසා. ඒතකොට ව්‍යාපාදයේ තියෙන්නේ අන්න ඒ වගේ ස්වરૂපයක්. ඉතින් මේ ව්‍යාපාදය ඍජුව අපට දරුණු විදිහට ලෝකයට අනතුරු කරන්න ක්‍රියාත්මක වෙන බවක් නොපෙනුනාට ප්‍රධාන වශයෙන්ම ඒ නීවරණ ධර්මයක් හැටියට ඒන් සිත අඳුරු කරනවා කිලිටි කරනවා නිර්වාණ ගාමිනී මාර්ගය අහුරලා අපේ ප්‍රඥාව මොට කරන්නට හේතු වෙන ප්‍රධාන දුර්වලකමක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ව්‍යාපාදේ ඇති වෙන්නේ කුමක් නිසාද? අත්ති භික්කවේ පටිඝ නිමිත්තං තත්ත අයෝනිසෝ මානසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා ව්‍යාපාදස්ස උපාදාය උප්පන්නස්සවා ව්‍යාපාදාය භීයෝ භාවය. එතකොට යම්කිසි කෙනෙක් පටිඝ නිමිත්ත පටිඝ නිමිත්ත කියලා කියන්නේ දැන් අර සුබ නිමිත්ත කියලා සිහිපත් කළේ තමන්ගේ ඉන්ද්‍රියන් උත්තේජනය කරන ඉන්ද්‍රියන්ට සුඛ සෝමනස්යන් ඇති කරන ප්‍රේශීලී අරමුණුනේ පටිඝ නිමිත්ත කියලා කියන්නේ ඉන්ද්‍රියන්ට අප්‍රසන්න බව ඇති කරන ගැටෙන ඒ විදිහේ අරමුණු තමයි පටිඝ නිමිති කියලා කියන්නේ. එතකොට යමක් අපේ ඒ විදිහට ප්‍රතික්ෂේප කරනවා නම් ඒක නොතිබිය යුත්තක් හැටියට අපි හිතනවා නම් අන්න ඒ වගේ අරමුණු පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනකොට ඒ කියන්නේ සිහියෙන් නුවණින් තොරව කල්පනා කරනකොට දැන් අපි මුලින් සිහිපත් කළා අර ඇලෙන කාමච්ඡන්දයෙන් යුක්ත අරමුණ පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනකොට ඒ කාමච්ඡන්දයම වර්ධනය වෙනවා මේ පටිඝය එහෙම නැත්නම් අකමැත්ත ඇති වෙන අරමුණු පිළිබඳව සිහියෙන් නුවණින් තොරව කල්පනා කරනකොට ඒ අකමැත්ත, ඒ පටිඝයම, ඒ ව්‍යාපාදයම වර්ධනය වෙන්නට පටන් ගන්නවා. එතකොට දැන් අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් අපට අනර්ථයක් කළාය. ඒ තැනත්තා අපේ සතුරෙක් කියන සංඥාවක් අපේ මනසට බැසගත්තොත් අපි ඒ පිළිබඳව ඒ විදිහෙන්ම දිගින් දිගට කල්පනා කරනවා ඒ තැනත්තා අපිට මෙහෙමත් අනර්ථයක් කරලා තියෙනවා මෙහෙමත් අනර්ථයක් කරලා තියෙනවා අහවලක් කිව්වා මේ ඔහුගේ හැටි මෙහෙමයි කියලා මේ විදිහට නොයේක් පැතිවලින් දැන් අර ව්‍යාපාදයේම වැඩෙන්නට හේතු වෙන කාරණා නැවත නැවත කල්පනා කරන. සිහියෙන් නුවණින් තොරව. එහෙම කල්පනා කරනකොට වඩාත් අර ව්‍යාපාදය වර්ධනය වෙන්නට පටන් ගන්නවා. ඉතින් ඒ ව්‍යාපාදය දුරු කරන්නට නම් යම් කරුණක් පිළිබඳව යම් පුද්ගලයෙක් පිළිබඳව අපට ව්‍යාපාදයක් ඇති වුණා නම් ඒ ව්‍යාපාදයේ ඇතිවීමේ හේතු විමසා බලන්නට ඕන. ওই විදිහට පටිඝ නිමිත්ත පිළිබඳ අයෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කිරීම නිසායි මේ తත්වය උද්ගත වෙන්නේ. එහෙමනම් ඒ පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්නට උත්සාහ කළොත් තමයි ඒ පටිඝ නිමිත්තක් හැටියට මං ඇයි ඒ හඳුනාගෙන තියෙන්නේ ඇයි එහෙම මම හංවඩු ගහගෙන තියෙන්නේ එතකොට ඇයි මම මේ පිළිබඳව ගැටුම්කාරී ස්වරූපයෙන්ම කල්පනා කරන්නේ මට මේ පිළිබඳව ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව සිහියෙන් සහ නුවණින් කල්පනා කරන්න බැරිද මෙන්න මේ විදිහට උත්සාහවත් වෙලා සති සම්පජඤ්ඤය අවදි කරගෙන Tamanගේ සිත පිළිබඳවත් අර අරමුණ පිළිබඳවත් සිහියෙන් නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්නට පෙළඹුණොත් පමණයි අපට මතුවෙනා වූ පටිඝය ව්‍යාපාදය දුරු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ ඉතින් ඒ විදිහේ විදර්ශනා ප්‍රඥාවක් අවදි කරගන්නට අපට සිහිනුවන මූලික වශයෙන් මතු කරගන්නට අවශ්‍ය වෙනවා. ඊළඟට තුන්වෙනි නීවරණ ධර්මය තමයි තීන මිද්ධය. තීන මිද්ධ තීන කියලා කියන්නේ සිතේ මැලි බව, මිද්ධ කියලා කියන්නේ චෛතසික ධර්මයන්ගේ මැලි බව. එතකොට චිත්තචෛතසික ධර්මයන් එකටම හටගන්නා නිසා ඒ සිතෙහි සහ චෛතසික ධර්මයන්ගේ මැලි බව එකම නීවරණ ධර්මයක් හැටියට මෙහිදී දක්වනවා තීන මිද්ධ වශයෙන්. එතකොට ඒ තීන මිද්ධය නිදිමත කියන ස්වરૂපේනොත් අපි හඳුනා ගන්නවා. හැබැයි අපි මෙතනදී තේරුම් ගන්නට ඕන ප්‍රධානම කාරණේ තමයි රහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් දවසේ ටික වෙලාවක් සැතපෙනවා. ඒ තීන මිද්ධය නිසා නෙමෙයි. නිදිමත නිසා නෙමෙයි. උන්වහන්සේලා විවේක ගන්නේ කයට විවේකය අවශ්‍ය නිසා දවස මුළුල්ලේම ක්‍රියාත්මක වෙනකොට කය තෙහෙට්ටු වෙනවා වෙහෙසටපත් වෙනවා ඒ වෙහෙස සංසිඳවාගෙන නැවත ප්‍රකෘතිමත් වෙන්නට කයට යම්කිසි විවේකයක් අවශ්‍යයි දැන් පොතඥ අපට සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට ඒ කායික තෙහෙට්ටු බව නිසා කයට විවේකයක් අවශ්‍ය වෙනවා ඒත් එක්කලා තීන මිද්දෙන් සිතත් දුර්වල වෙනවා එතකොට හුඟක් වෙලාවට ප්‍රතඥයෝ නින්දට යන්නේ කායික තෙහෙට්ටුව සංසිඳවා ගන්නට විතරක් නෙමේ තීන මිද්දෙන් මනස උදාසීන කරගන්න. එතකොට නින්දෙදී සති සම්පජඤ්ඤේ පවත්වා ගන්නට පුළුවන් කමක් නැහැ. හරියට සිහිය පිහිටුවාගෙන නිදාගත්තොත් නින්දෙදිත් අවශ්‍ය නම් සිහිය පවත්වා ගන්නට පුළුවන් කය පමණක් සතප්පවලා තියෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් සිහියෙන් කොහොමද නිදාගන්නේ? එතකොට නිින්දක් නැහැනේ. නෑ පින්නතුනේ අපේ කය අපි විවේක ගන්නට සතප්පවලා තිබ්බට අපේ සිත කොයිම වෙලාවකවත් නිදාගන්නේ නැහැ. ඒ කියන්නේ සිතට නිදාගෙන පවතින්න බෑ. සිත හැම මොහොතකම ඇති වෙලා නැති වෙනකොට නැවතත් අරමුණක් ගනිමින් නැවත ජනිත වෙන්නට ඕන. අරමුණක් ගත්තේ නැත්නම් සිත ජනිත වෙන්නේ නැහැ. එතකොට ජනිත වූ සිත ෂණයකින් බිඳී යනවා. ඊළඟ සිත මතුවෙන්නට නම් අරමුණක් ගන්නට ඕනේ. එතකොට අරමුණු ගැනීමේ ක්‍රියාවලිය කොයිම මොහොතකවත් නවතින්නේ නැහැ. එතකොට නොනවතීම ඒ අරමුණු ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපට අර විදිහෙන් අසිහියෙන් නිදාගත්තාම උනත් යම් යම් සිහින පෙනෙන. ඒ සිහින පෙනෙනවා කියලා කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන් අපි බාහිර ලෝකයේ අරමුණු ගන්නෙ නැති වෙනකොට සිත පවත්වා ගන්නට සිත විසින් මොකද කරන්නේ? මනසේ සටහන් වෙලා තියෙන කලින්ගත්තු අරමුණු නැවත නැවත අරමුණු කරමින් සිත් පහල කරනවා. දැන් අපි නිදාගත්තාම ඇසින් අපේ අරමුණු ගනිමින් තක්ක විඥානයන් පහල කරන්නේ නැහැනේ. ඇස් දෙක පියවිලා. කන් දෙක විවෘතව තිබුණට කනෙනුත් අරමුණු ගන්නෙ නැහැ. නාසය විවෘතව තිබුණට නාසයෙන් අරමුණු ගන්නෙ නැහැ. කය විවෘතව තිබුණාට කයෙන් ස්පර්ශයන් ගන්නෙත් නැහැ. දිව තිබුණාට දිවෙන් රසයන් ගන්නෙත් නැහැ. දැන් එතකොට සිත පවතින්නට නම් මේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නෙ නැතිනම් සිතින්ම අරමුණු ගන්නට ඕන. එතකොට සිතින් ගන්න මොනවද? කල්ලතු අර පංචේන්ද්‍රයන්ගෙන් අරගෙන සිතින් අරමුණු කරගෙන මූලික සටහන් වශයෙන් මනසේ උපාදාන කරගෙන තියෙන ඒවා නැවත නැවත අරමුණු කරමින් සිත් පහළ වෙනවා. ඒවා තමයි අපිට සිහින පෙනෙනවා හැටියට දැනෙන්නේ. දැන් එතකොට ඔය නිදාගත්තු අවස්ථාවේ අපිට දැනුණත් නැතත් අනිවාර්යෙන් සිත ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් අපිට හරියට සිහිය පිහිටුවා ගත්තොත් නිින්දෙදිත් පුළුවන්කම තියනවා කයට විවේක දෙන අතරතුරේ අර සිතට දැනෙන දේවල් හොඳ සිහි කල්පනාවෙන් යුක්තව ප්‍රත්‍යවේක්ෂා කරන්න අධ්‍යයනය කරන්න. එතකොට මේ පෙනෙන්නේ සිහිනයක්ය කියන බව පවා අපට පැහැදිලිව වැටහෙනවා. එතකොට අපි හිතමු කකුල තුවාල වෙලා තියෙනවා නම් අතක අමාරුවක් තියෙනවා නම් අපි නිදාගෙන ඉන්න අවස්ථාවේ අපිට ඒ පැත්තට හැරෙන්න ඕන නම් අපිට දැනෙනවා දැන් මේ පැත්තට හැරුණොත් මේ තුවාලය පෑරෙනවා මේ අත පෑරෙනවා ඒ නිසා මේ පැත්තට හැරෙන්න බෑ මේ විදිහට පවතින්න ඕන කියන එක අපිට අර කය විවේක ගනිද්දිම තීරණය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කුමක් නිසාද? සති සම්පජඤ්ඤයෙන් මනස පවත්වන්නට හරියට පුහුණු වුණොත්. එතකොට හුඟක් වෙලාවට වෙන්නේ දෛනික ජීවිතයේදීවත් හරියට සති සම්පජඤ්ඤේ පවත්වන්නට පුරුදු කරලා නැති නිසා නින්දෙදී කොහොමත් එය පවත්වා ගන්නට බැරි වෙනවා. දැන් දෛනික ජීවිතයේදී සමහර වෙලාවට අපට අත්දැකීම් තියෙනවා පුටුවේ වාඩි වෙලා හිටියට ඇඳේ හාන්සි වෙලා හිටියට හොඳට අවදියෙන් ඉන්නවා. හැබැයි වෙනම පරණ සිද්ධියක් සිහි කරමින් එතකොට මනස ජීවත් වෙන්නේ පැරණි අරමුණත් එක්ක. එතකොට දැන් මේ ඇඳේ හාන්සි වෙලා ඉන්නේ මේ වෙලාවේ කරන්න ඕන වැඩ කටයුතු ගැන එහෙම නිනව්වක් නැහැ. ඒ කියන්නේ වර්තමානයේ පිළිබඳ හැඟීමක් නැහැ. අර අතීත අරමුණ භුක්ති විඳිනවා. ඒක එතකොට තමයි එතනත්තා සිහියෙන් තොරයි කියලා කියන්නේ. ඒතර සිහියෙන් තොරව පවතිනවා නම් දෛනික අවස්ථාවේ අවදියෙන් ඉන්නකොට ඒතනත්තා නිදාගත්තාම සිහිය පවත්වනවා කියන එක කෙසේවත් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ තීන මිද්ධය අපට හුඟාක්ම බරපතල බාධකයක් වෙනවා සිහිය පවත්වන්න. දැන් භාවනා කරන්නට ආරම්භ කළාම මුල් අවදියේදී හුඟාක් දෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තීන මිද්ධය. ඇයි? මනස පුරුදු වෙලා තියෙන්නම ඇලීම් ගැටීම් වශයෙන් උත්තේජනයක් ඇති කරමින් පවතිනට. එතකොට ඇලීම් ගැටීම් වශයෙන් ලබා දෙන උත්තේජනය නවත්තපු ගමන් සිත ඇබ්බැහි වෙලා තියෙන්නේ උදාසීන වෙන්නට. ඉතින් සිහිය පවත්නවා කියලා කියන්නේ ඇලෙන්නෙත් නැතිව, ගැටෙන්නෙත් නැතිව, උදාසීන වෙන්නෙත් නැතිව අරමුණ පිළිබඳව පිටින්දලා බලාගෙන ඉන්නවා වගේ හොඳ අවදිමත් බවකින් අරමුණ දිහා බලන්නට පුළුවන් හැකියාව තමයි සිහිය කියලා කියන්නේ. එවනම් සිහිය පවත්වා ගන්නට පුරුදු වෙන පුරුදු වෙන තරමට තමයි තීන මිද්ද දුරු කරන්නට පුළුවන් වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තීන මිද්ද මතුවීමේ ප්‍රධාන හේතුව මොකක්ද? අලස බව, ඒ වගේම ඇඟමැලි කැඩීම, උදාසීන බව, තෙහෙට්ටුව මේවා පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා නම් ඒතනත්තාට තීන මිද්දේ බහුල වෙනවා යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරලා වීර්ය උපදවා ගත්තොත් ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ තුන් ආකාරයට ආරම්භක ධාතු කියන්නේ යමක් පටන් ගන්නා වීර්ය. නික්කම ධාතු කියලා කියන්නේ පවත්වා ගැනීමේ වීර්ය. පරක්කම ධාතු කියලා කියන්නේ හැමිනෙන බාධක අතික්‍රමණය කරමින් පරමාර්ථ සාධනයේ තෙක් නොනවතීම ක්‍රියාත්මක වෙන්නට පුළුවන් හැකියාව. අන්නේ කියන ත්‍රිවිධාකාර වීර්ය සහ සිහිය අවදි කරගන්නා ප්‍රමාණයත් එක්කලා තමයි අපට තීන මිද්ධය දුරු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟට හතරවෙනි නීවරණ ධර්මය තමයි උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියලා කියන්නේ සැලෙන ගතිය, කුක්කුච්ච කියලා කියන්නේ තැවෙන ගතිය. අපේ මනසෙහි ඒකාග්‍රතාවයේ නැමැති චෛතසිකය සෑම සිතකටම සාධාරණ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. නමුත් මේ ඒකාග්‍රතාවය දියුණු කළොත් තමයි එය සමාධියක් දක්වා වර්ධනය කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම ඒකාග්‍රතාවය දියුණු නොකළොත් හැම විටම අපේ මනසේ සැලෙන ගතිය, වික්ෂිප්ත ගතිය පවතින්නට පුළුවන්. ඒතර සැලෙනවා කියලා කියන්නේ එක් සිතකින් එක් අරමුණක් ගනිමින් සිත් පෙලක් චිත්ත වීතියක් පහළ වෙනවා. ඒ චිත්ත වීතිය අවසන් වෙනකොට තවත් අරමුණක් ගන්නවා. තවත් අරමුණක් ගන්නවා. එහෙම වෙනත් වෙනත් අරමුණු වහවහ මාරුවෙන් මාරුවට ගන්නකොට එක අරමුණක්වත් අපිට පැහැදිලිව හඳුනා ගන්නට බැරි වෙනවා. එතකොට අපිට එකම අරමුණක් පිළිබඳව නැවත නැවත සිත් පහල කරන්නට පුළුවන් නම් තමයි ඒ අරමුණ පිළිබඳව පැහැදිලි වැටහීමක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඒකට තමයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ඒකාග්‍රතාවය දියුණු කළාම තමයි සමාධි කියලා කියන්නේ. ඒ සමාධිෙහි එක් අවස්ථාවක රැඳී සිටින්න පුහුණු කළාම තමයි ධාන කියලා කියන්නේ. එතකොට මේ හැම ආකාරයෙන්ම හඳුන්වන්නේ දියුණු කරන ලද ඒකාග්‍රතාවය. එතකොට ඒ විදිහට ඒකාග්‍රතාවය ඇති කරගන්නට බාධා කරන ප්‍රධාන ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි මේ උද්දච්චය කියලා කියන්නේ. උද්දච්චය කියන්නේ මනසේ සැලෙන ගතිය, ඒ මනසේ සැලෙන ගතිය ඇති වෙනකොට ඒකත් එක්කම අනිවාර්යෙන් බැඳී පවතින කාරණයක් තමයි කුක්කුච්ච. කුක්කුච්ච කියලා කියන්නේ තැවෙන ගතිය. සැලෙන ගතියත් එක්කලා තමයි පසුතැවෙන ගතිය අපේ මනසේ මතුවේ. ඉතින් ඒ తත්වයේ ඇති වෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් යම් යම් දේවල් පිළිබඳව කල්පනා කිරීමෙන් යම් කෙනෙකුට යෝනිසෝ මනසිකාරයෙන් සිහිනුවණින් යුක්තව සිතා බලන්නට පුළුවන් නම් ඒ වගේම චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරගන්නට පුළුවන් නම් තමයි අර උද්දච්ච කුක්කුච්ච දුරු කරන්නට පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විශේෂයෙන්ම මනස වික්ෂිප්ත කරන යම් යම් කාරණා පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම. සිත චංචල කරන, සිත කලම්බන, සිත වික්ෂිප්ත කරන කරුණු පිළිබඳව යම් කෙනෙක් අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා නම් ඒක තමයි ඒ වික්ෂිප්ත බව වැඩි වෙන්නට හේතුව. එතකොට ඒ පිළිබඳව සිහියෙන් සහ නුවණින් කල්පනා කරන්නට පුළුවන් නම් තමයි එය සංසිඳවන්නට පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු හෙට දවසේ අපිට කරන්නට භාර දූර කාර්යයක් පැවරිලා තියෙනවා කියලා හිතන්න. එතකොට දැන් මේක කරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද හරියයිද මෙහෙම නැවත නැවත ඒ පිළිබඳව හිතන්නට ගත්තාම අපේ මනස වික්ෂිප්ත වෙලා සමහරට නිින්ද යන්නේ නැති වෙන්නත් පුළුවන්. එතකොට නැවත නැවතත් අර සිහියෙන් නොනින් තොරව ඒ මතුවෙන හැඟීමටම වහල් වෙලා එයම භුක්ති විඳින්න මේ පිළිබඳව කල්පනා කරන්නට ගියාම රැ එළි වෙනකම්ම සමහරට නිින්දක් නැතුව මනස වික්ෂිප්ත වෙන්නට පුළුවන්, තැවෙන්නට පුළුවන්. ඉතින් එහෙම නොවෙන්නට නම් සිහියෙන් නුවණින් යුක්තව ඒ අරමුණ පිළිබඳව යථා ස්වභාවයෙන් කල්පනා කරලා අපේ මනස සංසුන් කරගන්නට උත්සාහවත් විය යුතු වෙනවා. ඊළඟට පස්වෙනි කාරණය තමයි විචිකිච්ඡා. විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. හැම කරුණක් පිළිබඳවම සැකය නෙමෙයි නිර්වාණගාමිනී මාර්ගයට අදාළ කාරණා පිළිබඳව සැක සංකා මතුවෙනවා නම් ඒ සැකය තමයි මෙහිදී නීවරණ ධර්මයක් හැටියට හඳුන්වන්නේ. ඒ ගැන අපි ගොඩක් වෙලාවට අහලා තියෙන බුද්ධාදී අටතන සැකය කියලා. කියන්නේ කාරණා අටක් පිළිබඳව සැකය තමයි ප්‍රධාන වශයෙන් නිවනට බාධා කරන්නේ. මොනවද ඒ කාරණා අට? බුදුහාමුදුරුව ගැන බුදුහාමුදුරන්ගේ බුද්ධත්වය ගැන සැකකිරීම ඊළඟට ධර්මයේහි ස්වාක්කාත බව පිළිබඳ සැකකිරීම සංඝයාගේ සුපටිපන්න ප්‍රතිපදාව පිළිබඳ සැකකිරීම ඊළඟට පෙර භවය පිළිබඳව සැකකිරීම මතු භවය පිළිබඳ සැකකිරීම පෙර භවය සහ මතු භවය කියන මේ අතර සම්බන්ධය පිළිබඳ සැකකිරීම ඊළඟට පටිච්ච සමුප්පාදය පිළිබඳව සැකකිරීම ඊළඟට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂා මාර්ගය එහෙම නැත්නම් නිර්වාණගාමිනී මාර්ගය පිළිබඳව සැකකිරීම. මේ කාරණා අට ගැන ඇති වෙන සැක සංකා තමයි නිවන් මගට බාධා කරන්නේ. ඒතකොට දැන් අපි පාරක යනකොට පාර දෙකට බෙදෙනවා නම් මේ පාරේද යා යුත්තේ මේ පාරේද කියලා ඒ ඒ පළාත ගැන ඒ මාර්ගය ගැන పూర్ව වැටහීමක් නැත්නම් අපිට යම්කිසි සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ සැකේනොත් මනස වික්ෂිප්ත කරනවා. නමුත් ඒක නිර්වාණයට බාධා කරන විදිහේ ප්‍රධාන සැකයක් නෙමෙයි. අර බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සංගරත්නය ගැන පෙර භවයේ මතු භවයේ ගැන පටිච්චසමුපාදයේ ගැන ඒ වගේම නිර්වාණගාමිනී මාර්ගය ගැන මේව ගැන යම් කෙනෙකුට සැක ඇති වෙනවා නම් ඒවා ඍජුවම නිවනට බාධා කරන ප්‍රඥාව මොට කරන නීවරණ ධර්මයක් හැටියට හඳුන්වනවා. එතකොට මේ සැක ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි අපට නොයටහෙන කරුණු පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම. ඒ කියන්නේ හැම දෙයක්ම අපි નિවරදිව දැනගෙන වටහාගෙන අවබෝධ කරගෙන නැහැනේ. අපි අවබෝධ කර නොගත්තු කාරණා පිළිබඳව ඒ පැත්තට මේ පැත්තට දෙපැත්තට වැනි වැනි අර සැකය මතුවෙන හැටියට අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා. එහෙම කල්පනා කරන්න කරන්න ඒ පිළිබඳව සැක සංකා වර්ධනය වෙනවා. එතකොට ඒ දුරු කරගන්නට ඕන නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය පිළිබඳ විනය පිළිබඳව හේතුඵල ධර්මතාවයේ පිළිබඳව හොඳට දහම් අසන්නට ඒ පිළිබඳව දහම් පොතපත කියවන්නට විමසා බලන්නට සාකච්ඡා කරන්නට ප්‍රශ්න කරන්නට අන්නේ විදිහෙන් උත්සාහවත් වෙන කෙනෙකුට තමයි පුළුවන්කම තියෙන්නේ සැක සංකා දුරු කරගෙන ධර්මයේ පිළිබඳ විචක්ෂණ භාවය ඇති කරගෙන අර විචිකිච්ඡාව දුරු කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ කරුණු පහ මනස අඳුරු කරන නිසා ආවරණය කරන නිසා ප්‍රඥා මොට කරන නිසා නිවන් මඟ අහුරන නිසා නීවරණ ධර්ම හැටියට හඳුන්වනවා ඉතින් ඒවා ඇතිවීමේ සැබෑ හේතු නුවණින් තේරුම් අරගෙන දහම් පොතපත කියවලා ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඒවා ඇතිවීමේ හේතු හඳුනා ගන්නට ඕන. ඉන්නනතුරුව සිහියෙන් නුවණින් ඒවා Tamanගේ මනසේ අවදි වෙන ආකාරය වටහා ගන්නට ඕන. එහෙම වටහාගෙන ඒවා වහාම ඒ මොහොතේම ක්‍රියාත්මක වෙමින් සිහිනුවන අවදි කරගෙන ඒවා දුරු කරන්නට ක්‍රියාත්මක වෙන්නට ඕන. මෙන්න මේ විදිහට අපි මනස පුහුණු කළොත් තමයි මේ නීවරණ ධර්මයන්ගෙන් සිත මුදවාගෙන අපේ සිත තුළ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 අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ 2022 ජූනි මාස 30 වන දිනට 82 වෙනි ජන්මදිනයේ සමරන නීලිකා රණතුංග මහත්මිය විසින් 82 වෙනි ජන්මදිනයේ නිමිති කොටගෙන එතුමියට නිදුක් නිරෝගී සුව චිර ජීවනයත් චතුරාර්ය සත්‍ය අවබෝධයත් ප්‍රාර්ථනා කරමින් ඒ වගේම සුජීවත්ව සිටින සෑම දිනාටම නිදුක් නිරෝගී සුවය ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් මිය පරලෝ යන්නට එදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමින් දේශකයන්න් වහන්සේටත් උතුම් ශාසනික මෙහෙවර තව බොහෝ කාලයක් සිදු කිරීමට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන හැම දිනාටම ධම්මසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහා පින්කමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක් මේ දෙආකාරයෙන් સિદ્ધ කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ගෙහින් ආරක්ෂා කෙරෙත්වා 82 වැනි ජන්මදිනයේ සමරන නීලිකා රණතුංග මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ සෑම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සූපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද 82 වෙනි ජන්මදිනයේ සමරන නීලිකාරණතුංග මහත්මියට නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා ආයුරාෝග්‍ය සම්පත් වර්ධනය වේවා চিරාත් කාලයක් සුවසේ ගුණනුවණ වඩන්නට වාසනා ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමු. හැම දිනාටම පෙරවන් සත්